ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. තස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුලාසනේ වැඩ සිටින අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර පිළිපදකින් සංඝ පිළිපදකින් අවසරයි දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ ප්‍රධාන වශයෙන්ම විපස්සනා යෝගීන්ට ගෝචර වෙන විදිහට විපස්සනා වැඩපිළිවෙලකට ගෝචර වෙන විදිහට පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අපි මෙතෙක් මාතෘකා කරන් තියදුණු අවස්ථාවල් අනුව ගත්තොත් ආලෝක පහක් සහ අන්ධකාර පහක් අතර සංසන්දනයක් වශයෙන් මාතෘකා කරගත්තු මේ භාවනා වැඩපිළිවෙලේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන ආලෝකයෙන් කම්ම සම්මෝහය දුරු කරගන්න හැටි ගැන අපි සෑහෙන වේලාවක් දැන් ගත කරලා තියෙනවා. ඒ වාගේම ධම්ම සම්මෝහයේ මාර්ගයෙන් ධම්ම වවත්තාන ඥාන සම්මාදිට්ඨිය මාර්ගයෙන් ධම්ම සම්මෝහය දුරු කරන හැටි ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වාගේම පච්චේවාත්ථාන ඥාන සම්මෝහය මාර්ගයෙන් පච්චේ සම්මෝහය දුරු කරන හැටි ගැන අපි මතක් කරගෙන තියෙනවා. අවසාන වශයෙන් ධර්ම දේශනා මාලාවේ උච්ච අවස්ථාවකටපත් කරමින් අපි අවසාන ධර්ම දේශනා කීපේදී සාකච්ඡා කරේ ලක්ෂණ පටිවේද ඥානයෙන් ලක්ෂණ සම්මෝහය දුරු කරගන්න වැඩ පිළිවෙලා. ඒ කියන්නේ මේ ධර්ම දේශනා මාලාවේ අපි එහෙම නැත්නම් විපස්සනා භාවනා වැඩ පිළිවෙලේ මූල ධර්ම පැත්තෙන් බලනකොට අපි උච්ච අවස්ථාවකටපත් වෙලා තියෙනවා. මේ තමයි එක විදිහකට මේ ආනුකූපී වැඩ පිළිවෙල සාමාන්‍ය ප්‍රතිපත්තානි නොදන්න ධර්මයක් නොදන්න කාම ලෝකේ ගිනිලා ගත කරන පුතුජණේ ක්‍රමයෙන් හොඳ දේ කළොත් හොඳ දේ සිද්ධ වෙනවා නරක දේ කළොත් නරක දේ සිද්ධ වෙනවා කියන එක පිළි අරගෙන කර්මය සාකර්ම ඵලයේ අදාහගන්න. ඊළඟට භාවනා කිරීමේ නාම රූප ධර්ම වෙන් කර ගන්නවා. ඊගාවතේ නාම රූප ධර්මයන්ගේ අත්තාව අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තේරුම් ගැනීමෙන් පත්‍ය සම්මෝහය දුරු කර ගන්නවා. ඊළඟට එහෙම නැතුව භාවනාවේ තව ඉදිරියට යෑමෙන් විපස්සනාවට පාතබෙන විපස්සනාවට ගොඩ වදිනේ, ගෙවදිනේ ලක්ෂණ ප්‍රතිවේදයටපත් වෙනවා. මේ වැඩ පිළිවෙල මේ විදිහට එකින් එකට එකින් එකට සාර්ථකව සෞඛ්‍ය සම්පන්නව ගොඩනැගෙන මාර්ගයක් මේ මාතෘකාව තුළ පේන්නේ. යෝගාවචරින්ගේ අහුම්කන් දෙන අත්ංගේ ප්‍රෝජනේ සඳහා මේ වැඩපිළිවෙලම තවත් ක්‍රමයකට අපි විස්තර කරනවා නම් විසුද්ධි මාර්ගයෙන් සීල විසුද්ධියය සීල විසුද්ධිය කිව්වහම කියන්නේ උගේ කායික හැසිරීම වාචික හැසිරීම කියන මේ දෙක සුද්ධ වීමෙන් හරි අවසුද්ධ වීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. මේ සීල විසුද්ධියටපත් වෙච්ච එකනා මේ ළඟට භාවනා වැඩපිළිවෙලකට යනවායි කියලා කියන්නේ තමන්ගේ මේ ළඟ ద్వාරය චිත්තය චිත්ත පිරිසිදු කරන්න පටන් අර ගන්නවා. ඒ සාර්ථක වෙනවායි කියලා කියන්නේ චිත්ත විසුද්ධිය. මේ චිත්ත විසුද්ධියෙන් සම්පූර්ණ වුණාට පස්සේ තුන්වෙනි මාර්ගයේ වතයේ නැත්නම් ඊගාව අඩ වීම වතයේ ඒ යෝගාවචරයාගේ භාවනාවේදී මතුවෙන විවිධාකාර තර්ක විතර්ක සැක ආදී දුරු කරමින් සංඛා විතරණිය නැත්නම් සැක පහළ වෙන සැක දුරු කර ගන්නා වූ එක විදිහක පිළිසිදුවක් විසුද්ධියක් පහළ වෙනවා. ඒකට කියනවා සංඛා විතරණ විසුද්ධිය කියලා. මේ විදිහට කාංකා විතරන විසුද්ධියත් දිනු කරගත්ත යෝගාවචරය තමයි මේක මාර්ගයයි මේක අමාර්ගයයි කියලා මාර්ගය සහ අමාර්ගය කියන දෙක පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. මේකද කියනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒකම තමයි මේ විදිහට ලක්ෂණ ප්‍රතිවේදී වශයෙන් අපිට තේරුම් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ විදිහට ධර්මයේ වැඩ කටයුතු දිහා බලනකොට අපිට පේන්නේ ඒ ධර්මයේ මාර්ගය ගමන් මාර්ගයේ පුදුමාකාර පිළිවෙලක් එකින් එකට එකින් එකට යාදෙන වැඩ පිළිවෙලක් අනුපූර්ව ප්‍රතිපදාවක් මෙහි පවතී මේක සිටියේ ධර්ම මාතුකාව පදින සඳහා කරනකොට අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ ප්‍රතිපදාවතෙන් සඳහන් කරනවා එනිසා මේ ධර්ම දේශනාවල් වලට හුඟන් දීමේ යෝගාවචරයට ලැබෙන ඒ ලාභයක් තමයි Taman සෑම භාවනා වාරයක් සඳහාම නැත්නම් භාවනා දිනයක් සඳහාම නැත්නම් භාවනාව සඳහා භාවනා පන්තියක් සඳහාම Taman තුල මේ මාර්ගය පිළිබඳව ක්‍රමික වැටහීමක් ඇති වෙනවද ඒ මාර්ගයේ මුල් පියවරවල් Tamanට Taman විසින්ම සම්පාදනය කරගෙන යන්න පුළුවන්කම තියෙනවද කියලා අවබෝධය ලබා දීම වෙන විදිහකට බලනවනම් මේ මග්ගා මග්ග ඥාන දර්ශනය එහෙම නැත්නම් ත්‍රිලක්ෂණයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහෙන මට්ටමට අරුණක් විනිවිද දකින්න පුළුවන් තත්වය කියලා කියන්නේ අවස්ථා කීපයක් කීපයක් මාර්ගයේ පිරිසිදුවටපත් කරගත්ත හිතක් මේ නිසා මේ හිතේ විවිධාකාර ආනිසංස රාශියක් පවතිනවා නමුත් මේ ධර්ම දේශනා ක්‍රමයේදී වැටෙන්නේ මේ ආයසංස රාශිය කාමදායකවත් හේතු රහිතව සිදුවෙන දෙයක් නෙවෙයි. සෑම වෙලාවකම හේතුන් සම්පූර්ණ වීමෙන්ම ඒ හේතුන්ට සාපේක්ෂ ඵල ලැබීමක් සිද්ධ වෙන බවයි. ඒ නිසා අපේ මාතෘකාට අදාළ වෙන සංදිස්ථානයේ වෙන මේ ලක්ෂණ ප්‍රතිවේදය <clears throat> ලක්ෂණ ප්‍රතිවේදයේ ප්‍රධාන වශයෙන්ම අනිත්‍ය භාවය පැටෙන අවස්ථාවට එනකොට යෝගාවචරයාගේ භාවනාවේ කැපී පේන වෙනස්කම් නැත්නම් යෝගාවචරගේ ජීවිතයේ ආකල්ප මේ වශයෙන් හැසිරීම වශයෙන් වෙනස් වීම ඇති වෙන හැටි අපි පෞගේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න යෙදුණා. ඒ වැඩ ඒ විදිහට යෝගාවචරය තුළ සිද්ධ වෙන මේ වෙනස්කම් හරිනාම වලට ප්‍රධානම වෙන හේතු කාරණා වශයෙන් අහන ඇත්තන්ට කල්පනා කරන ඇත්තන්ට භාවනා කරන ඇත්තන්ට පොදු ප්‍රකට කාරණාව තමයි සතියේ දියුණුව. භාවනා පැත්තෙන් සඳහන් කරනවා නම් අපි එදත් මතක් කරගත්ත සුපතිත්ථිත සතිය. සතියේ හොඳට තහවුරු වීමක් මේ අවස්ථාවේදී ඇති වෙනවා. මේ තහවුරු වීම නිසාම <clears throat> එහෙම නැතිනම් මේ සතියෙන් තමයි ලැබෙන අත්වල නිසාම කලෙලි භාවයේ නිසාම අරමුණු විවිධ මට්ටම් වලදී වෙන විදිහට කියනවනම් බොහෝම ප්‍රිය අරමුණුත් අප්‍රිය අරමුණුත් ගොරෝසු අරමුණුත් සියුම් අරමුණුත් ආදී විවිධ පරාසයන්ට අයිති අරමුණු විෂයෙහි හිතේ සමාධිය ඇති කරගන්න හැටි යෝගාවචරය රස වෙනවා මේ අවස්ථාවේදී මේකට බලපාන ප්‍රධාන කාරණා දෙකක් පෙන්වලා දෙන්න පුළුවන් එකක් තමයි මෙතුආකල් යෝගාවචරය කර්මේ සහ කර්මඵලයේ තේරුම් අරගන්නා වූ කම්මසගතා ඥානයේ වන්තමේ ධර්ම කරුණු මේකේ නාම රූපේ මේකේ කියලා තේරුම් ගන්න මට්ටමේ ප්‍රත්‍යය සහ ඵලය තේරුම් ගන්නා මට්ටමින් ආදී දියුණු වේගන එනකොට විවිධ මට්ටම් වලදී යෝග අවචරය වේදනා විචින් බහාරින් පසුපසු වෙන දුෂ්කරතා වේදනා ජය ගැනීම වශයෙන් වේදනාවට මූල දීම වශයෙන් මේ මට්ටමට එනකොට සෑහෙන වේදනා පරාසයක් ඉතාම උච්ච කටුක වෙහෙස කරන වේදනාවක් හෝ ඉතාම උච්ච සුඛ සුවයලවන වේදනාවක් හෝ වේවා දෙකේදීම ඉවසීමෙන් කටයුතු කරන්න දන්නා නිසා යෝගාවචරයන් තමන්ගේ පරියන්කය වැඩි වේලාවක් පවත්වනගෙන පවත්වාගෙන යෑමේ සූරභාවය ඇති වෙනවා. මේක යෝගාවචරයට අත්දකින්න පුළුවන් මට්ටමක් මේ කියන ලක්ෂණ ප්‍රතිවේග අවස්ථාවයි. ඒ වගේම භාවනාවට yaadෙන භාවනාවට උදව් කරන ගැඹුරකට උදව් කරන අනික් ධර්මයේ තමයි යෝගාවචරයාගේ හිතේ පැවතුන වූ සැකතා සංඛා. සැක ප්‍රශ්නේ ගැටලුතෙන් ඉබේම විසඳී යන ස්වරූපයකටපත් වෙනවා. සංඛා විතරණ විසුද්ධියේදී විශේෂයෙන්ම හේතුඵල ධර්ම අතර සම්බන්ධතාවය පිළිබඳ සුළු සුළු තමන්ගේම අත්දැකීම් තමන්ම භාවනා ඥානයෙන් දිය කරගෙන එනතම් භාවනා ලෝකයෙන් එලි දක්වාගෙන යන නිසා පරියන්කේදී එන වේදනාව විශ්ේ වේදනා සාමාන්‍ය දෙයක් භාවනාවේදී ජීවිතයේදී ලැබෙන දෙයක් කියලා වේදනා ආපු පළියෙතම වහාම ඉරියව් වෙනස් කරන්නට හිත කලබල කරගන්න බය වෙන්න පැකිලෙන්නේ නැතුව ඒ වේදනාව යොසීමා ඉවසා දරාගෙන භාවනා කරගෙන යන නිසා පරියන්කේ සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් ගතිය ඇති වෙනවා ඒ වගේම තමයි සමහර වෙලාවවල දැන් භාවනාව හරිය දැන් භාවනාව වැරදිය මේ අරමුණ මෙනෙහි කරන්නේ කොහොමද මේ අරමුණ නැති වුණාම දැන් මම මොකද කරන්නේ කියලා හිතේ ඇති වෙන යම් කලකොල භාව පවතිනවනම් සැකපත්පත් වෙනවනම් මේ මත්තන් සෑම දෙයක්ම දිරවා ගන්නට හැම දෙයක්ම ජය ගන්න බැරි වුණත් සෑහෙන ප්‍රමාණයක් ජය ගන්න පුළුවන් නිසා යෝග අවචරයේ භාවනාව සෑහෙන ප්‍රමාණයකට මෝරණ අවස්ථාවකට පසු වෙනවා. මේ නිසා යෝග අවචරය අරමුණු දැක ගැනීම වශයෙන් ගත්තොත් මුලින්ම අරමුණේ මැද රාශි රාශි වශයෙන් අරමුණු මත වෙදී හිඳීම වේවා හැකිලිම වේවා ආස්වාද වේවා ප්‍රස්වාද වේවා සක්මනේදී එසවීම යමින් වේවා එහෙම නැත්නම් එදිනදා කටයුතුදී මහා රාජි වශයෙන් අරමුණු වේවා. ඒ අරමුණු භාවනා මුල් කාලයේදී භාවනා අරමුණේ මැද වශයෙන් දකිමින් අපි පුළුවන් තරම් සතිය දිනු කරනවා. මොරගෙන එනකොට භාවනාව මේ විදිහට වේදනාවෙන් එන කරදර විශ්ේ පුළුවන් තරම් උපේක්ෂාසහගත වෙනවා. වේදනාව විපස්සනාට නම් වෙනවා. මොකක්ද සංකා ගැටලු දැන් ඇති වෙනකොට පුළුවන් තරම් භාවනා පිළිබඳ විශ්වාසය තියෙන. ඒකාන්තයෙන්ම මේක මේ සතිය නැත්නම් සතිපට්ඨාන භාවනාව මේ වගේ ප්‍රශ්න දී කර හරින්න පුළුවන්. ඒ නිසා අපි මුලින් කුළු කුළු සුළු සුළු සැක දුරු කරමින් ඉදිරියට යනකොට ඒ පිළිබඳ විශ්වාසය පහළ වෙනකොට මේ කිසිම සැකයක් කිසිම දෙයක් සතිපට්ඨානට අහු වෙන්නේ නැති දෙයක් නෑ කියලා ඒ සෑම සැකයක්ම මෙනෙහි කරන තරමට ඉදිරිපත් වෙනකොට සැක දුරු වීම සිදු වෙනවා. මේ විදිහට ධිකට අරමුණක් එක්ක වැඩි වේලාවක් නැත්නම් පරියන්කයක වැඩි වේලාවක් ගත කරන්න පුළුවන් තත් වෙනකොට අරමුණක මැද දකින්නවා හා සමගම යෝගාවචරය ආරම්භයේ මුල මැද දෙකම දකින්න පටන් අරගන්නවා. මේ කියන්නේ භාවනාවට අත්ලක් වෙනවා, උනන්දුවක් වෙනවා. Taman කරගෙන ගිය භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් යෝගාවචරය ආරමුණු ඇති වෙන හැටි දක ගන්න. මේ නිසා ආරමුණක් වශයෙන් අපි හිතුවොත් එසවීම, අයසවීම, අයසවීම දකින්නත් එක්කම එසවීමේ මුල ඉඳලාම එසවීම ඇති වෙන පහළ වීම සහ පැවතීම දෙකම දකින්න එක පහළ වීමට ආධාර වෙන්නා වූ චේතනාවක් දැක ගන්න මට්ටමට ඉදිරියට නැත්නම් මුල පෑදෙන ස්වරූපයකටපත් වෙනවා. මේ හිත අර කියන විදිහට සුපතිපිත සතියෙන් ආධාර ලැබලා සමාධිය බාධා නැතුව පවතින එකේ ලකුණු. නමුත් යෝගාවචරයාගේ විපස්සනා මට්ටමේ නැත්නම් අරමුණ දැක ගන්නා මට්ටමේ සම්පූර්ණ වෙලා නැති නිසා තාම ආරමුණක ගෙවි යෑම දැක් ගන්න බැරි වෙනවා. නමුත් උනන්දු වෙන යෝගාවචරය එහෙම නැත්නම් ප්‍රත්‍ය දැකගැනීමෙන් භාවනාව තව ඉදිරියට යන ධෛර්යවන්ත යෝගාවචරය ලක්ෂණ ප්‍රතිවේදයට ලං වෙනවයි කියලා කියන්නේ ආරමුණේ මුලක් දකින්නවා මුල ඉඳලම දකින්න ආපු මැදක් දකින්නවා දැන් ඒ වෙනුවට අගක් දකින්න මට්ටමට පහු වෙනවා. පත් වෙනවා. ඒ කියන්නේ එක අරමුණක හොඳටම ප්‍රකට මධ්‍යස්ථ අවස්ථාව පමණක් නෙමෙයි ඇතිවීමත් දැන්වත් මේ හැටියට බලනකොට නැතිවීමත් මේ දෙකම දකින්න පටන් අර ගන්නකොට සෑම අරමුණකම ඇත්තා උප්‍රත්‍යක්ෂ ස්වરૂපයේ බිඳගෙන ඒ අරමුණ සෑම දෙයක්ම ඇතිවීම පැවතීම නැතිවීම දෙකෙන් ගොදුරු වෙනවා දෙලෙනවා මේ නිසා අරමුණේ යථා වූ ස්වභාවික ගති හිම්වීම කියන අරමුණ ගත්තොත් ඒ ආරමුණේ මුලැමැද අග වශයෙන් දකිනවා ඊට පස්සේ මුලැමැද අග වශයෙන් ප්‍රත්‍යක්ෂය කඩලා බැලුවොත් ඒ තුල උනත් මේ කියන අවස්ථාවල් තුන දකිනකොට පිම්බීම කියලා කියන්නේ මුලින් දැකපු ආකාර මුලින් දැකපු සංඛාන වෙනුවට සුදු තදවීමක ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් සුදු උණුසුමක ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් මේ විදිහට ඒ අරමුණෙන් අරමුණට ඇතිවීම නැවතීම් නැතිවීම දකින්නත් එක්කම ස්වභාවික ලක්ෂණ දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට යෝග ආචරයාගේ වැඩ පිළිවෙලෙහි ඇති ක්‍රමික භාවය නිසාම මේ තුආකල් සංසාරේ අතෝරක් නැතුව කරදර කරමින් තිබුණු විවිධාකාර අන්ධකාර විවිධාකාර කිලිටි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර වෙනකොට යෝගාවචරයට අරමුණක ඇත්තව වරින් වර හෝ අරමුණක මුලය මැදය අගේ වශයෙන් දැක ගන්න පුළුවන් ස්වරූපයක් පහළ වෙනවා. මේ දැක ගැනීම නිසා යෝගාවචරයාගේ යම් තාකීල විසුද්ධියක් මෙතෙක් තිබුණාන ඒ විසුද්ධියමයි මේකට හේතු උනේ. ඒ වගේම හිතේ සමාධිය කෙන්ද සමාධියේ පිරිසුදු භාවයක් තිබුණාන ඒ පිරිසුදු භාවයමයි අද මේ තියෙන මුලත් අගත් කියන දෙකම දැක ගන්න හේතුනේ ඒ වගේම යන්තාක් දුරට මේ භාවනාව පිළිබඳ හෝ තමන් පිළිබඳ හෝ ගුරුවරයා පිළිබඳ හෝ ස්ථාන පිළිබඳ හෝ කාලේ ගුණ පිළිබඳ හෝ මොනම නොපැහැදිලි තැන් සැකසහිත කරන් තිබුණානේ ඒවා ඉවත දාලා ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දයෙන් භාවනා කරාන යම් කිසි අවස්ථාවක් අන්නේ හරියට භාවනා වෙච්ච ප්‍රතිඵල සැක දුරු කරගැනීමේ ප්‍රතිඵල නිසායි මේ අරමුණක මුලයේ මැදේ අගයේ කියනක දැක ගන්න පුළුවන් උනේ කියන එක දකිනකොට යෝගාවචරයේ හිත වෙනදා තිබුණට වැඩිය මේ සුපතිච්චිත සතිය නිසාම අරමුණක් අරමුණක් පාස පහළ වෙන මේ කණික සමාධිය නිසාම යෝගාවචරයාගේ හිත ගත දෙකම විශේෂ මේ පිරිසුදු භාවය නැත්නම් අරමුණු විනිවිද දකින්න පුළුවන් තරම් හිතේ පිරිසුදු භාවය වේදනා දකිමින් ඒ වේදනාව ඉවතමින් මේ භාවනාව කොහොම හෝ දිගට ගෙන යා යුතුයි කියලා කියන මේ කායික වැඩ පිළිවෙලේ පිළිසුදුතාවයේ ඉච්ඡ අවස්ථාවටපත් වීම තමයි යෝගාවචර ජීවිතයේ වෙනසට නැත්නම් භික්ෂු ජීවිතයක වෙනසට නැත්නම් මේ තුආකල් සංසාරේ පැවතුනා වූ සංසාර ගති වලින් වෙනසකට ඇති වෙන්නේ. ඒ මොකද දැන් යෝගාවචරයට පිරිසුදු භාවයේ සැපය පිරිසුදු භාවයේ සුඛය වැටහෙනවා. ඒ වාගේම සංසාරේ පුරා විඳපු කාම සුඛය කාම සැපයත් වැටහෙනවා. මේ නිසා යෝගාවචරයට දෙක සංසන්දනය කිරීමේ පෞද්ගලික Taman වශයෙන් මේ දෙක සංසන්දනය කරගන්න පුළුවන් අවස්ථාවක් එළඹෙනවා. මෙන්න මේ වෙලාවේදී වැටෙනවා මේ කාමසියුම් ඒ වාගේම ක්‍රමය නොඉක්මවාම ගමන් කළ යුතු මාර්ගයකින්මයි මේ කියන විදිහට අරමුණක් විනිවිද දැක ගන්න පුළුවන් තරමට මේ එකලාශය මේ පදමේ මේ ගුණව ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් තමන්ට අත්දකින්ට අත්දකින්ට ඍජුව අත්දකින්ට අත්දකින්ට තමන්ටම තමන්ගේ කය පිළිබඳ වගකීම තමන්ගේ වචනේ හැසිරීම පිළිබඳ වගකීම තමන්ගේ සමාධිය නඩත්තු කිරීමේ වගකීම වැඩි වැඩියෙන් වැටෙන්න පටන් ගන්නවා මේ නිසා යෝගාවචරය හරියට මහන්සි වෙලා වැඩක් කරලා ඇඳුම් කය ඔක්කොම පිළිති වෙලා තිබුණු පුද්ගලයේ ඒ වැඩේ සමාර කරලා ගිහිල්ලා හොඳට නාල පෑන් පහසු කරලා හොඳ පිළිසිතු ඇඳුමක් ඇඳගත්තට පස්සේ ඒ පුද්ගලයා නැවතත් ඇඳුම හෝ අර අතපය හෝ කුණු වල යොදන්ට පැකිලෙනවා. අඩු ගානේ ටික වෙලාවකට පැකිලෙනවා. මොකද ඔහු සුඛය. පිරිසුදු භාවය. පැහැදිලිකම අත්දකින්න. ඒ අත්දකින්න වෙලාවේ කුණු කෙලස් ධර කරන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ තමයි විපස්සනා වෙදී විපස්සනාට සූදානම් වෙන අවස්ථාවේදී අරමුණක මුලමැද අග හරියට දැක ගන්න පුළුවන් ක්‍රමයට වර්තමානවම දැක ගන්න පුළුවන් ක්‍රමයට සුපතිචිත සතියක් කණික සමාධිය ප්‍රභාසර වෙන වෙලාවට යෝගාවචරයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සලකා බැලිලා මේ தത്വෙට මේ මේ මූල ධර්මේ මූල හේතු මට උදා වුණ මේ උදව් ධර්මේ මේ පදමේ මේ ගොනුව ලබා ගැනීම කියලා කියන්නේ බොහෝම සූක්ෂම සමතුලිත භාවයක් සමබර භාවයක් මේ සමබර භාවයේ නඩත්තු කරනවා කියලා කියන්න නම් මම කොච්චරනම් සෙලස් පිළිබඳව බයක් කායික දුස්චර්ද පිළිබඳ බයක් ඉන්දියන් පිළිබඳව සංවරයක් තියාගatiya යුතුද ඒ වාගේම Taman අතින් මේ තරම් පිරිසිදු මාර්ගයකට යන්න තරම් Tamanට කුසලතාවයේ තියේදී Tamanට වරින් වර අත්දැක ගන්න පුළුවන්කම තියේදී ලැජ්ජාවකින් තොරව අවට ලැජ්ජාවකින් කරව දැන දැන කය වරදේ හසුරවනවා නම් මේ ඉඳුරන් අයාලේ යවනවන ඒ යෝගාවචරයට සමන් වශයෙන්ම ලැජ්ජා තත්ත්වයටපත් වෙනවා. මේකේ වගකීම මේ ධර්ම මාර්ගයේ හොයා දුන්නා වූ ප්‍රථම කල්යාණ මිත්‍යා බුදුරජාණන් වහන්සේගේ වගකීමක් නෙවෙයි. ඒ වාගේම ධර්මයේ වගකීමකුත් නෙවෙයි. තමන් සමග එකට භාවනා කරන්නා වූ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ සංඝයාගේ වගකීමකුත් නෙවෙයි. තමන්ගේම වගකීම. මේ වගේ ජීව මෙතුආකල් නොවැටුනේ මොකද? මේ භාවනාවෙන් මෙච්චර පිළිසිදුවක් ක්ෂණයකට හෝ ලබන්න පුළුවන් බව, ගැඹුරක් හෝ ලබන්න පුළුවන් බව නොදන්න නිසා. ඒ ලබන ක්ෂණය, ඒ ලබන පිළිසිදු භාවය පැතිරෙන්න පැතිරෙන්න තමයි තේරෙනවා මේ කය, මේ වචනය කිසිම පාලනයකින් සංයමකින් තොරව හැසිරවන නිසා නොදන්නකම නිසා අප විසින් මේ මෙවැනි සූක්ෂම ධර්ම පහල කරගන්න බැරි කෙලෙසිච්ච సంతානයක් නිතර අපිටුල පහල කර ගන්නවා. ධර්මයේ වැඩිම ගොනු කිරීම අමතක කරලා අවුල් කිරීම අනුන් සමග ගැටීම වැඩි කරගන්න. මේක වෙන තරම් බය වේතු කාරණාවක්. මොකද මේ මාර්ගයෙන් තොර වෙන මාර්ගයක් නැති නිසා ඒකේ කායම මාර්ගය නිසා මේ නිසා භාවනාවේ මේ මට්ටමටපත් වෙන යෝගාවචරයට විතරක් මේත් නොවිච්ඡයත් එක්ක සංසන්දනය කරනකොට විශාල පිරිසුදුකමක ආදරෙම මතේ පවත බයි පවතල ජාගති මේකට තමයි එහෙම නැත්නම් මේ පවට බයට පවට ලැජ්ජාවට තමයි හිරියෝතප්ප ධර්ම කියලා කියන්නේ මේ හිරියෝතප්ප ධර්ම කියන කෙනා විශේෂයෙන්ම ධර්මයේ රසය උපදේශවල රසය ධර්ම ගෞරවයේ කියන එක ඒ හිතියෝ තත්ත්ව සහිතව ගත කරන මොහොතක් මොහොතක් පාසක් බොහොම ජීවිත පෙරපත් කරගන්න. ඒ නිසා ඔහුගේ හැසිරීම තමන්ටම නිග්‍රහ කරගනිමි. සාමාන්‍යයෙන් යම් තාක් අත්වැරදි තිබුණා නම් අනුන්ගේ දොස් දක්න සුරක් තිබුණා නම් ඉතාමත්ම යථාර්ථ සත්‍යය. ඒ දොස් ඒ අද්දක් වැරදි විශේෂයෙන්ම සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට, කල්යාණ මිත්‍රයින්ට සඳහන් කරලා ආයති සංවරයේ පිහිටනවා. මම මේ මනස මේ වාගේ සැක කටයුතු මේ භාවනාවට අවුල්ගෙන දෙන්නා වූ කටයුතු දුස්චරිත එහෙම නැත්නම් ඉඳුරංගේ සංවරයක් නැතිකම කැළම දුරු කරන්න මේ සඳහා මගේ සම්පූර්ණ උත්සාහය තිබුණට බෑ අනිත් සත්‍රාමචාරින් වහන්සේලාගෙන් අසා දැනගන්න ඕනේ. ඔබ වහන්සේලා මගේ හැසිරීමේ මොනවද දකින්න අඩුපාඩු මට කරුණා කරලා මේ දෙය කියලා දෙන්න. මොකද මට දැන් තේරෙනවා මේ විදිහට අරමුණක සිතා බහින්න පුළුවන් தත්ත්වයටපත් වෙන්න බෑ. කය වශයෙන්, වචනේ වශයෙන්, හිත වශයෙන් මායාවේ බව තියාගන්න. සත භාවයේ තියාගන්න. ඒ නිසා මගේ තමන්ගේ නැත්තා වූ සංගවි ක්‍රියාත්මක කරන්න වූ මේ සත මායාවේ භාවයෙන් දුර වෙන්න යෝගාවචරය තුළ විශේෂ මෙලෙක්වීමක් යටහත් භාවමක් වෙන්න පටන් ගන්නවා. මේ තමයි ගුණ ජීවිතයේ ප්‍රධානම වෙනස. හරියට දෙයක් කෝවක දාලා කරත් කළ උණු කරලා හැදේ වෙනස් කරනවා මේ නිසා මේ විදිහේ අතුලාන්ත ගැඹුරක් මේ අවස්ථාව වෙනස් වෙන නිසා මේ ධර්මතා දෙකට කියනවා ලෝකපාල ධර්ම කියලා. යෝගාවචරයාගේ සංකාණේ කියනා වූ ලෝකයේ සම්පූර්ණ නිවැරදිකමක් ගොනුවක් ආලෝකයක් පහළ කරන විදිහට බයලජ්‍ය දෙක ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. මෙවැනි ලෝකපාල ධර්ම යම් තාක් යෝගාවචරයක් තුර පහළ වෙනා නැති තාක්කල් ඔය සමහර විටක රහතන් වහන්සේ නමක් විදිහට හැසිරෙන්න පුළුවන්. සීල දෙක් විදිහට සීල අඳුමින් ඉන්න පුළුවන්. වික්ෂුන් වහන්සේ නමක් විදිහට සාමණේර කෙනෙක් විදිහට යඳුමින් ඉන්න පුළුවන්. නමුත් ඒ ඇඳුම දරන පුද්ගලයාට හෝ වෙන බාහිර කෙනෙකුට හෝ මොහුගේ විසම හැසිරීම දුෂ්චරිත ඉඳුරන්ගේ පාලනයක් නැතිකම કોઈ වෙලාවෙ නැති වෙයිද අපාගාමී අකුසලයකට કોઈ මොහොත පෙළඹෙයිද කියලා යන්නේ බැහැ. මේ නිසා යම් කිසි කෙනෙකුට මේ විපස්සනාවට සූදානම් වෙන අවස්ථාව මට්ටමට එනකොටම ඇතුළත මේ විදිහට ලැජ්ජ බය පහළ වීම නිසා ඔහුට Tamanta වැටෙන්න පටන් අර ගන්නවා, තේරෙන්න පටන් අර ගන්නවා. ගුණ ජීවිතයක්, යෝගාවචර ජීවිතයක්, භික්ෂු ජීවිතයක් කියලා කියන්නේ මොන තරම් සියොම මොන තරම් ආරක්ෂාගත කටයුතු ඇතුළේ හික්මීම සංයම ඇතුව රැකගත යුත්තක්ද ඒකෙත් එවැනිම වූ සබ්‍රක්මචාරීන් වහන්සේලාගේ පිහිට හැර තමන්ගේ ලෞකික දැනීම් තමන්ගේ උගත්කම් බලපුලුවන්කාරකම් ඒව නැත්නම් සෞඛ්‍ය ලස්සන වෙන වෙන පුළුවන්කාරකම් කිසිම දෙකින් උදව් කරන්නේ මෙන්න මේ தත්ත්වය තේරුම් අරගන්නකොට යෝගාවචරය සමග නිතරම යෝගාවචරයට උදව් කරන්නා වූ මූලික කල්යාණ මිත්‍රෙක් විදිහට මේ බයලජ්ජ දෙක සමන්තු සමග හැදෙන්න පටන් ගන්නවා. මේකට මුල් වෙන්නේ ඉන්නේ සුපතිච්චිත සතිය. ඒ නිසාම මේ බයලජ්ජ දෙකට සුඛ ධර්ම කියලා කියනවා. සුදු පාට ධර්ම. මේ බයලජ්ජ දෙක සහිත බුද්ධලයා තුලින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ කියලා විස්තර කරනවා නෙවෙයි. වැරදි සිද්ධ වෙනවා නමුත් ඒ වැරදි හිතිනේ නැහැ. සුදු පිටියක වැටිච්ච කළු ලපයක් වගේ තමන්ටම වැටෙන්න පටන් අර ගන්නවා මේ දෙන සරල උපදේශ මාලාව සමන්තුලින් ක්‍රියාත්මක වෙන්නේ මේ වෙලාවට ක්‍රියාත්මක නොවෙන්නේ මේ වෙලාවට. ඒ සම්බන්ධව තමන්ගේ සත මායාවී හිත මේ මේ විදිහට මේවා අර්ථකථන දෙයක්. මේ 14 කරුණු ඉදිරිපත් කරන නමුත් හිතට හොරා මේ දෙක කරන්නේ. ගොරෝසු හිතට මේ රහස තේරෙනවා. නමුත් මේ සුපතිත්ත සතිය පිළිගියට පස්සේ එහෙම නැතිනම් ක්ෂණික සමාධිය පිළිගියට පස්සේ හිතට තේරෙන්න පටන් අර ගන්නවා මේ බයලජ්ජාදී ධර්මයේ Taman තුල තාමත්ම තහවුරුව අවංකව සාධ්‍ය කර ගන්නවා තාක්කල් Taman ගෑ කිරීම Tamanටවත් අනුන්ටවත් අයිකාන්ත සැපකින් පිහිටී කියලා කියනවා. නමුත් ඔය වෙලාවේ දුක පිට පිහිටයිද කියන එක විශ්වාස කරන්නත් බැරි නිසා බොහොම අනතුරුදායක ස්ථානයක පසු වෙන පුද්ගලෙක් වහනවා. මේ නිසා යෝගාවචර ජීවිතයේ අර වෙනස් වෙන වෙනස් වීම ඒ කවදාකවත් මේ කාටවත් බයක් නිසා හෝ එහෙම නැත්නම් අනුරවතෙන්ද කරන වැඩක් නෙවෙයි. මේ තමන්ගේ මේ අරමුණක ඇත්තා වූ ඇතිවීම, පැවතීම, නැතිවීම කියන ආකාරයට සම්පූර්ණ වැඩපිළිවෙල වරින් වර හෝ දැකීමෙන්ම අභ්‍යන්තරයෙන් සිදුවෙන වැඩක්. මේ අවස්ථාවේදී යෝගාවචරයට අර විදිහට හරියන්තේදී වේදනාවක් එද්දිමුණත් ස්වභාවික දෙයක් මේක පැනලා යන දෙයක් නෙවෙයි නේ කියලා කොහේ බේරෙන්නේ. මේකමම කවදා හෝ විනිවිද දැකිය යුතුයි කියලා ඒක විපස්සනාට නංගනවා. ආයිතෝ ඒ වගේම යම් කිසි සැකයක් පහළ වෙනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා, දමල ගහලා යන්න හිතෙනවා. මේවා පහළ වෙනකොට දැනගන්න මේ විචිකිච්ඡා ස්වරූපයෙන් තමයි බාධා කරන්නේ. මේක මේ බේරිලා යන්න තැනක් නැහැ. වෙන මාර්ගයක් නැහැ මේකම කවදා හරි මම විඳින්න ඕනේ කියලා මේ දෙක කායික වේදනාව වශයෙන් තමන්ගේ යත්තා වූ මෝරච්ච භාවයේ විචිකිච්ඡා වශයෙන් හිතේ සැක වශයෙන් හිතේ අංකා වශයෙන් හිතේ පහළ වෙන මේ අවුල් භාව දෙක විපස්සනාත් නැංගීම නිසා හිත ආය දෙක භාවනාවට යාදේ. ඒ නිසා යෝගාවචරයද අර සුපටිසිත සතිය පදනම් කරගෙන දෙපැත්තේ යත්තා වූ සමාධියත් වීර්යයත් කියන දෙක සමබර අවස්ථාවල් වැඩි වැඩියෙන් අත්දකින්න ගන්න. තමයි වෙදක වැටෙනවා පිළිසිදු සීලයේ තිබුණත් උනන්දු උත්සාහය තිබුණත් උත්සාහය වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඉක්මව යන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවල් වලට අඩු වෙලා හිටිනවා. සමහරට සමාධිය අඩු ඉහළ පහළ යනවා. නමුත් මේ වෙන වෙන වෙලාවල් පාසා අඛණ්ඩ භාවනා ගෙනියන්නේ නැත්නම් කැඩෙන බිඳන අවස්ථාවල් වැඩි යාදෙන සම වෙන අවස්ථාවල් අඩුයි. නමුත් කායික වේදනා විශේෂ යෝගාවතරය විචිලිමත් වෙන උපේක්ෂාසගත වෙලා විචිකිච්ඡා විශේෂ උපේක්ෂාසගත වෙලා කටයුතු කරනවා නම් හරියන් තියෙන අවස්ථාව වැඩි වෙනකොට යෝගාවතරයගේ ඉන්ද්‍රිය සමභාවය නිසාම අරමුණේ නොදක්නා තරමට වේගවත් බව දැකීම නිසාම යෝගාවචරයට විශේෂ ජයග්‍රහයි සැප සතුට බුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වාගේම ඒ සතුට ඇති වෙද්දීම දිගටම තමන්ගේ ඉරියව්ව තමන්ගේ භාවන භාවනා සමෝපවත්වාගෙන යන්න පුළුවන් නිසා මේ සතුට සුඛයක් වශයෙන් අත්දැක ගන්න පුළුවන්. චෛත්‍යිකෝල් දක්වා පැතිරෙනවා. මේ නිසා ප්‍රීති සුඛ ආදී ධර්ම යෝගාවචරයට මේ වෙලාවේදී බොහොම ප්‍රකට වෙන්න ගන්නවා. ඒ අතරම අරමුණේ මුලමඳ අග වශයෙන් ඕනම අරමුණක් දකිනකොට ඕනෑම රූප ධර්මයක් නම් ඉදිරිපත් උනේ. ඒ රූපයේ අතීත රූපයක් ඉදිරිපත් වුණා. වර්තමාන රූපය ඉදිරිපත් වුණා. අනාගත රූපය ඉදිරිපත් වුණා. යෝගාවචරය ඒකවත් විකෘති භාවනයේ විපස්සනාත් නම් වන්න පුළුවන් කියන සංඥාවෙන් ඒ දිහා බලනවා. ඒ වාගේම ඒ දකින්න රූපය ඕලාරික වේවා සුකුම වේවා ඒ කියන්නේ සියුම් වෙන්න පුළුවන් ගොරෝසු වෙන්න පුළුවන් ඒ දෙකේදීම ගොරෝසු නම් හොඳටම ප්‍රකට වෙනවනේ යහලටත් මුල් කරපු විදිහට මෙනෙහි කරමින් පටන් ගන්නවා. සුකුම වෙලා අරමුණට හොඳට හිතේ දිලා යාදීලා සුපටිච්චිත සතිය ප්‍රකට වෙනවනේ මෙනෙහි කිරීමෙන් හිත කලබල කරගන්න නැතුව අරමුණ දිහා සාන්තව බලාගෙන ඉඳීමේ සතියයි සමාධියයි නඩත්තු කරනවා. ඒ වගේම අරමුණ ප්‍රණීතව වැටෙනවා. ප්‍රණීත වෙලා ආදි භානාව යාදෙනවා. යාදෙනවනේ යෝගාවචරය ඒ පිළිබඳව සතිය සමාධියේ සාවර භාවයේ දැනගෙන භාවනාව යෙදෙනවා. නීරස වෙනවනේ. නැත්නම් හීන භාවයටපත් වෙනවනම් භාවනාවේ නැගිටින්න හිතෙනවනම් මේකද භාවනාව කියලා කුංචි කරලා සැලකනවනම් ධර්ම ගෞරවය නැති වෙනවනම් මෙනෙහි කිරීමේ ක්‍රමය හොලයන්ට ප්‍රයෝගික කරගෙන නැවතත් අරක මුදු කරගන්න. මෙලෙක් කරගන්නවා. හිත ලොකු කරගන්නවා. අරමුණු කුංචි කරගන්නවා. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් අරමුණ නැතේකොට ආධ්‍යාත්මිකවට උනත් බාහිර වැටුණත් මේක භාවනාවමයි කියලා දිගට කරගෙන යනවා. ධූරේ සම්පිතේ වශයෙන් තාම ඈතක වැටෙන විදිහට වැටෙනවා. ඉතාවත් සමීපයේ නැහැ ඉදිරි පිට ඇහැ ඉදිරි පිට මේ දේ සිදුවෙන වගේ වැටෙනවා. මේ කොයි දේ වුණත් ඉවසීමෙන් බලනවනම් මේ විපස්සනාවයි කියලා ඕනම රූපයක අතීත අනාගත පච්චුප්පන්න ධූරේ සංකිතේ ඕලාරික දුකම අධ්‍යාත්මික බාහිර සීනපදී 11 ආකාරයක් තියෙනවා. මේ විදිහට රූප තේරුම් අරගන්න යෝගාවචරයට හරියට ඉන්න පුළුවන් එන සැක ජය ගන්න පුළුවන් සෑම වේදනාවකට මේ අතවල් කුලසාකාර තේරුම් ඒ අතීත සංඥා ජීවත් වෙන්න හදන වර්තමාන වශයෙන් අරගෙන මේ දැන් අත්දකින දෙයක් මේක සත්‍යයක් වශයෙන් අර සංඥාවේ විරුද්ධට අවුල් නමුත් මේ රූප වශයෙන් වේදනා වශයෙන් දිනු කරගත්තේ යෝගාවචරය තේරුම් අරගන්න මේ සංඥාවක් එහෙම නැත්නම් මේක මේ විචාර එහෙම නැත්නම් මේක මායාවක් මේ මායා ස්වરૂපයේ බව තේරුම් ගන්නවා. අනාගත සැලසුම් කරන වෙලාවල් හිතට ආපුවාම හරියට Taman අනාගතයේ ජීවත් වෙනා විදිහට හිතෙන් ජීවත් වෙන්න බලන්න. මෙන්න ඒකම මතක වෙනවා. සමාධිය බාධා වෙනවා. නමුත් අර රූප වේදනා වශයෙන් බෝධ කරපු යෝගාවචරය අතීතයේ වශයෙන් ගිහිලා පශ්චාත්තාප වෙන හිත පශ්චාත්තාප හිත වශයෙන් තේරුම් ගන්න. අනාගතයේ වශයෙන් ගිහිලා කලබෙන හිත කලබෙන හිත වශයෙන් තේරුම් ගන්න. වර්තමාන වශයෙන් පවතින සංඥා වර්තමාන වශයෙන් තේරුම් ගන්නවා. ඒ වගේම සමහර විටක භාවනා බොහෝම හොඳයි කියලා යෝගාවචරයෙන් හිතාගෙන වැඩ කරගෙන යනවා. නමුත් සතියක් නැහැ, සමාධියක් නැහැ, මොනවා හරි වෙන කල්පනාවක්. මේ වාගේන විකාර සංඥා ස්වરૂප 11 ආකාරයෙන් මොන ආකාරය ආව දැන් යෝගාවචරයට කායික වේදනා නැතිකම නිසා විචිකිච්ඡා කියන හිතේ කුකුස් භාව, කලබල භාව නැති නිසා මේක භාවනාවක් කියලා භාවනා කරනවා. ඒ වගේම තමයි සංස්කාර ධර්මියෝ වෙනස් කිරීම, හැඩ කිරීම, ප්‍රතිසංස්කරණ කිරීම පිළිබඳව පහළ වෙන හිතවිලි. අතීත වශයෙන් උනත්, වර්තමාන වශයෙන් උනත්, අනාගත වශයෙන් උනත්, ඕලාරික උනත්, කුම උනත් ආදී ක්‍රමයේද 11 ආකාරයකින් තේරුම් ගන්න. එතකොට විඥානයේ හිත වැඩ කරන ආකාරය තේරුම් ගන්න. මෙන්න මේ අවස්ථාවේදී යෝගාවචරයට ලැබෙනවා ලැබෙන ඕලෙම ධර්මතාවයක ඉතාමත්ම භාවනා සම්පූර්ණම කැඩිච්ච අවස්ථාවක මේ දේ ආවොත් ඒ කැඩිච්ච තැන ඉඳලා ඒ අරමුණේ මුලමදාක දැක ගන්නා தත්ත්වයේ දක්වාම ගෙන යන ක්‍රමය. දිනු කරගෙන යන ක්‍රමය වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයේ භාවනාවේදීද අහුවෙන්නේ නැති ඒකට යොමු කරගන්න බැරි, ගොනු කරගන්න බැරි දේවල් අඩු වෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයේ ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ දෙකේ සමවීමට ලොකු ඉඩක් ලැබෙනවා. මේ නිසා ඉන්දිය ධර්ම සමවීම නිසා යෝගාවචරයට භාවනාවේදී මේක මගේ දක්ෂකම මේක මගේ සූරකම ඒ නිසා මොනේම කරදර අරමුණක් ආවත් මොනම ගොරෝසු අරමුණක් ආවත් මොනම සුකුම අරමුණක් ආවත් දැන් මට භාවනා කරගෙන යන්න පුළුවන් ඒකට සාක්ෂි වගේ ප්‍රීති සුඛ ආදී ධර්මයි විශාල වීරිය විශාල සමාධි විශාල ශ්‍රද්ධා පහළ වෙන්න පටන් ගන්නවා මෙන්න මේ වෙලාවේදී මේ පහළ වෙන භාවනාවේ හොඳ පැත්ත නිසා පහළ වෙන සම්‍යක් ධර්ම නිසා යෝගාවචරගේ හිත සමහර විටක අර මුලැමැද අග වශයෙන් දකින්න පුළුවන් తত্ত্বය බාධා කරනවා. එහෙම නැත්නම් ඒක මුවා කරන ගතිය තියෙනවා. මේ නිසා යෝගාවචරය සමහර විටක හරියට සුරාවට අබ්බැහි වෙච්ච ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තොන්ට මොනතරම් මහන්සියක් කොච්චර වේදන් ගියක් ආ මොනතරම් දුකක් ඇති වුණත් හැමදාම ඒ සුරාවේ ලබන සැපේ අවශ්‍ය කරනවා. අද ලෝකේ පවතින විදිහට මේ මත් කුඩු පාවිච්චි කර නැත්නම් කොච්චර සමාජයේ බාධක ආවත් මුදල් නැති වුණත් දෙමාපිය තරහ වුණත් කොහොම හරි ඒක අවශ්‍ය කරන අබ්බැහියක් ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි භාවනාවේදී යෝගාවචරය මේ මතුවෙනා වූ ප්‍රීතිය, මේ මතුවෙනා වූ සුඛය මේ බුදුරජාණන් වහන්සේ ආදී කල්යාණ මිත්‍යයන් විසින් අගය කරන නිෂ්ඨාව නෙවෙයි. මේ භාවනාව හරියනකොට වේදනාව නැතිකම නිසා විතර්ක හිතේ නැතිකම නිසා ඇතිවෙච්ච ආ පැහැදිලිකම ඒ පැහැදිලිකම මත පහළ වුණා වූ විශේෂයෙන් කියනවා නම් වීර්යයක් සමාධියක් සමබර භාවය නිසා පහළ වෙච්ච ධර්ම. මේක ඕලාරිකයි. මේක වැඩි සැපය බලාපොරොත්තු වෙන්න ඕන නම් මේ සැපය මෙනි කරන් ඉගෙන ගන්න ඕන. මේ සැපය විනිවිද යන්න ඉගෙන ගන්න ඕන කියලා මේ පාර දිගේ ගියොත් අමාර්ගයට වැටෙන්න ඉඩ තියෙනවා. අබ්බැහියකට වැටෙන්න ඉඩ තියෙනවා සමාන නොලදා වූ සැප. නොලදා වූ නොලද්දා වූ මාර්ග ඥාන ඵල ඥාන ලැබුණා කියලා පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මුලින්ම මතුවෙනකොට බැරි වුණත් යම් ප්‍රමාණයකට මේ පිස්සුකේ ආදී ධර්ම මතුවෙනකොට එయ్యත් ආ වූ නිකාන්තිය තේරුම් අරගන්න පුළුවන් නම් යෝගාවචරයාගේ මාර්ගය සහ අමාර්ගය දෙක තේරුම් ගැනීම ඥානයේ මෝරන් පටන් ගන්නවා. මේකෙන් ඉදිරියට ගියාම නම් ඒ යෝගාවචරයාගේ අනිත්‍ය භාවයේ දකින්න නැත්නම් අනිත්‍ය භාවයට පදනම් වෙන මුල මැද අග දැකීම ඉතාමත් පැහැදිලි වෙනවා. වලාකුළු වලින් තොර අහසේ හරි පේන වාගේ, හඳ පේන වාගේ, ඉර පේන වාගේ. යෝගාවචරයට සෑම අරමුණකටම එන්න තියෙන බාධක ධර්ම, ප්‍රිය ධර්ම, අප්‍රිය ධර්ම අයින් වෙලා දීවර්ණයන්ගෙන් හැලම තුකන් වෙලා තේින්න පටන් ගන්නවා. මේ වෙලාවේදී තමයි මේ අනිත්‍ය නිච්ඡානුපස්සනාව අපි එදා විස්තර කරගත්ත විදිහට අනිත්‍යතාවය, අනිත්‍ය ලක්ෂණය, අනිත්‍යානුපස්සනා ඥානය මේ වෙන්න පටන් මේ විදිහට සෑම දෙයකම වහා ඇති වී පවතී නැති වී යන ස්වરૂපේ තියෙනවනම් එయ్యතා උප්පෙළන බව නැත්නම් දුක්ඛ ලක්ෂ්‍ය දුක්ඛ ධර්මයේ මේ දුක්ඛ ධර්මයේ ඇති කරන පෙළෙන බව තමයි පේන්න ගන්න. ඒ නිසා දුක්ඛානුපස්සනා ඥානෙට ඉදසලසෙනවා. මේ විදිහට යම් ධර්මතාවයකට හිත යොදනවනම් ඒ ධර්මතාවයේ පාසක් අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ වැටෙනවනම් මේ ධර්මතා ඒ ඇති වෙන පෙළෙන බව, ඒ ඇති වෙන වහා ඇති විය නැති වෙන බව තමයි පටන් ගත දේකුත් නෙවෙයි. සමන්ත නතර කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. වැඩි කරන්නත් බෑ. අඩු කරන්නත් බෑ. එහෙමනම් තමන්ගේ වශයේ පවතින තමන්ට පාලනය කරගන්න බැරි දෙයක් මේක කියලා මේක මගේ මම මේකය මේක මට වේවා මම මේකේ වේවා ආදී විශේෂ අවදින්ද තියෙන ආවුද්ධි වලට කිසිම පදනමක් නැතුව යනවා. එතකොට යෝගාවචරය තුළ අනාත්ම ධර්මයේ ඒ පාලනය කරගන්න බැරි වූ ලක්ෂණයය අනාත්ම ලක්ෂණය අනාත්මානුපස්සන ඥානය කියන මේ මේ ත්‍රිලක්ෂණය සම්බන්ධව අනුපස්සන ඥාන මෝරන් පටන් ගන්නවා. මේ මේරිව පටන් අරගන්නකොට දැන් යෝගාවචරයේ භාවනාවේ අරමුණු දැකීමේ වෙනස්කම් සිද්ධ වෙනවා. මුලින්ම යෝගාවචරය දැක්කේ අරමුණක මැද විතරයි. භාවනා yaadෙනකොට මුල මැද දැක්කා. මුදේට භාවනාවේ ඉන්දිය ධර්ම සම වෙනකොට මුල මැද අගම දැක්කා. දැන් මේ විශ්ේ එක මේරීමක් මෝරල මේ විදිහට ත්‍රිලක්ෂණය දකිනකොට මුල පෙනීම ආය අමතක වෙලා මැද පෙනීම අමතක වෙලා දැන් අරමුණක වැටෙන්නේ මතු වෙනවා පේන්නේ නැහැ නැති වෙනවා විතරයි පේන්නේ. භංග ස්වරූපේ බොහෝම ප්‍රකට වෙනවා. මේ අවස්ථාවට වෙනකොට අරමුණේ සංඛාන සම්පූර්ණයෙන්ම හැලිලා යනවා. අර යෝගාවචර දැන් කියන්න බෑ මේක පින්වීමද මේක හැකිලීමද මේ මගේ වම් පැත්තද මේක මගේ දකුණු පැත්තද මේක ස්ත්‍රී භාවද පුරුෂ භාවද මගේද ඔබේද මොකක්ම කියන්නේ අරමුණේ නැති වෙන පස්සේ විතරයි ප්‍රකට වෙන්නේ මේ නිසා යෝගාවචරයාගේ හිත අරමුණක් එක එකට යන ගමන කිසිම අත්දලක් නැතුව කිසිම සහයෝගයක් නැතුව yaadෙන්න පටන් ගන්නවා මේ yaadීම ධර්ම තුල නමුත් යෝගාචරය දැන් දකින්නේ අරමුණ මොකද්ද කියා ගන්න බෑ මෙනෙහි කරන්නේ මොන වචනේ කියලා කියන්න දන්නේ නැහැ නමුත් සමහර වෙලාවල් වලට යෝගාචර සැක හිතනවා එහෙමනම් මගේ සත්‍ය පිරිහුණාද? එහෙමනම් මගේ සමාධිය දැන් කැඩිලාද? කියලා ආයෙත් සැක හිතින් පහල කරගන්න ඉඩ තියෙනවා. නමුත් සැක හිතින්ෙත් නැහැ. ඒක ගලාගෙන යන වතුරට වැඩි පන්දරක් වගේ ගසාගෙන යනවා. නමුත් යෝගාචරය මේ ධර්ම අහලා නැතිනම් සුතමේ වාක්‍යය ලං කරගන්න නැතිනම් මේ අවස්ථාවේදී පශ්චාත්තාප වෙන්නේ කිව්වා. අවිල සමාහාරි ප්‍රකාශ කරන එපා වෙනවා මට මේ කියලා වැඩක් නැහැ කියන්න බෑ මොනවද වෙන්නේ කියලා කියන්න බෑ මේක දිහා බලා ඉන්නකොට කිඳීම හැකීම නැති වෙලා යනවා ආශාස ප්‍රසවාසය නැති වෙලා යනවා ඒ නැති වෙලා ඉන්න වෙලාවේදී හිත අතරමං වෙනවා ඒ අතරමං වෙනකොට මහ විකාර වැඩ වෙනවා මේක කියන්න බෑ ඒ නිසා මට මත වේලා තියෙන යම් කිසි රෝගයක් ඒ රෝගයේ උත්පන්න භාවය සඳහන් කරනවා ඒව නැත්නම් ඊතුගුණේ සඳහන් කරනවා ආහාර හොඳ නැහැ ඒ නිසා මේක නතර කරන්න ඕනේ මේ විදිහට යෝගාවචර ප්‍රමාණිකූල භාවනාවේදී ලබන අත්දැකීම් විස්තර කරන්නේ නැතුව තමන්ට ලැබෙනා වූ අත්දැකීම් අතනින් ටිකක් කියනවා මෙතනින් ටිකක් කියනවා විදිහට කියන්න ගත්තොත් මේ භාවනා මාර්ගය පිළිබඳ උපදේශ එහෙම නැත්නම් ඒ පිළිබඳව කරන්න තියෙන ප්‍රතිකර්ම කරගන්න බැරි මොකද මේ භාවනා මාර්ගයේ විවිධ තැන්වල විවිධ සම්දිස්ථාන තියෙනවා යෝගාවචරයාගේ ප්‍රකාශනේ මුලින් ඉඳලා එක දෙක තුන ආකාරයෙන් පවතින්නේ නැතුව කියන්න ගත්තොත් ඒවට ප්‍රතිකර්ම කරන්න ගත්තොත් ඒක අර පය බලවා ඇද්දිති කරහලා බෙහෙත් බඳින වාගේ. සාදාවත් අහුවෙන්නේ නැතු වෙනවා මුල. මේ නිසා කර්මස්ථාන සුද්ධ කරනකොට මරණ යෝගීන්ට උනත් අලුත් යෝගීන්ට උනත් කොච්චර කිව්වත් කවදාකවත් එපා වෙන දෙයක් නෙවෙයි. තමන් භාවනා කරනකොට අවසර කොච්චර භාවනා කරනවද කියන එක කියන්න මතක තියාගන්න. මේ ළඟට පරියන්කේදී හොඳම පරියන්කේ තේරුම් අරගෙන හොඳම පරියන්කේ මේකයි කියලා තමාම තේරුම් අරගෙන ඒ පරියන්කේ හරියට භාවනා ආදී කොටස කියන්න පුරුදු කරන්න. ඒ මොකද? ධර්ම කවුරුද? ඒ මොකද? මේ ක්‍රමයට ගරු කෙරේ. ඒ මොකද? Tamanට සුව වෙන්න ඕනක. එහෙම නැතුව ඇති වෙන ප්‍රශ්න මෙන්න මෙහෙමයි මට තියෙන බාධාවල් මෙහෙමයි තියෙන බාධාවල් කියන පැත්තෙන් ඉස්සර වෙන්න ගත්තොත් අපි විතර මතක් කරන විදිහට කරත්තේ ගුණයි කියන දෙකේ කරත්තේ ඉස්සර කරන්නේ. ගමනක් තියාගන්න බැරි වෙනවා. මේ මොකක්ද කියන්නේ? කොහොමද වෙන්නේ කියන එක ආත්පසීම තෝරගන්න බැරි වෙනවා දෙපාර්ශ්වයෙන්. පිළි. මේ නිසා තේරුම් අරගන්න ඕනේ කොච්චර දක්ෂ වුණත් භාවනාවේ. තමයි කවදාකවත් මුල් ටික අමතක වෙන්නේ මුල් ටික නොකර ඉඳ වෙන්නේ. හැමදාම භාවනා පටන් අරගන්නේ බිඳුවේම. ඒක එක දෙක තුන හතර වාදී ක්‍රමයට කරගෙන යනවා. හතර අවස්ථාවේදී වැටුණොත් නැවතේ ඉඳලා පටන් ගන්නවා. මේ නිසා මේ භාවනා ක්‍රමයේ සම්බන්ධයෙන් කරන මේ ධර්ම දේශනා කවදාකවත් මේ පින්වතුන්ට මේ යෝගාවචරයෙන්ට අසවල් ඵලයේ ලබා ගැනීමේ සාධකයේදී අසවල් ලැබුණා වූ ඵල තෝරා වේරා ගන්න අදහසින් කරන ධර්ම දේශනා නෙවෙයි. මේක හරියට ගණන් පත්‍රයකට පුරුදු කරනවා වගේ ගාන හදන හැටි. උගන්නන්නට ගන්න ක්‍රමයක්. එහෙම නැත්නම් ගාන තීරුම් අරගෙන ඒ ගාන පියවරෙන් පියවර පියවරෙන් පියවර විසඳාගෙන යෑමේ සූරතාවයක් ඇති කර ගන්නවා මිසක් මේ ගාන පෙන්නපු ගාන උත්තරේ මේකයි දීලා ඉන්න ඔයාට ලකුණු හම්බේ පාස් වෙයි. ඒ විදිහට ගණන් දක්ව ගමන් උත්තරේ දෙන්න හදන ක්‍රමයක් නෙමෙයි. ගණන් පත්‍ර වලට උත්තර දීපු ඇත්තම ගණන් කියන ධර්මයේ දන්න කෙනෙක් නම් දන්න යන්ති ගණනකට විභාගයකදී උත්තර ගන්න නම් පාස් වෙන්න නම් ඒ ගාණ මුලින්ම ලියන්න ඕනේ. ගාණ ලියලා පියවරෙන් පියවර ඒ ගාණ සුළු කිරීම කරගෙන යන්න ඕනේ අවස්ථා පන්නන්නේ නැතුව. අවසානයේ ඒ ක්‍රමය හරිනම් උත්තරය ලැබෙනවා. ඒකට ඊට දෙකක් ගහලා පෙන්නනවා මෙන්න ගාන මෙන්න විසඳිච්ච ක්‍රමය මෙන්න උත්තරය. 100ක් ලකුණු. යම් කිසි කෙනෙකුට වේලාවදි වීම නිසා හෝ වෙන ප්‍රශ්නයක් නිසා හෝ ගාන ලියලා මේ අවස්ථා පීවර දෙක තුනක් හරියටම සඳහන් කරලා උත්තරේ නොලියවා ලකුණු සමර්ථ ලකුණු දෙකක්. නමුත් යම් කිසි කෙනෙක් ගාන ලියලා ඊට යටින් උත්තරේ ලියුවොත් සෑහෙන සැකයක් පහළ කරනවා මේ පුද්ගලයා කවුරු හරි කියන දයක් බලලා කොපි කරලා ඉවරයි කියලා. ඒ නිසා ඔහුට අනික් ගණන් වල හරියට උත්තර ලියලා තිබුණත් මේ ගාණේදී මේ ගාණ ලියලා ඊගාට උත්තරය කියන තරම් ඉක්මන් වීම නිසා ගණන් හදන පත්‍රේ ලකුණු කරගෙන සැක පහළ වෙනවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේ ගණන් පත්‍රයට ඕන කරලා තියෙන ගාණ තේරුම් ගැනීමත් ක්‍රමේ තේරුම් ගැනීම. උත්තරේ වැදගත් නැහැ. උත්තරේ වැදගත් නැහැ. මොකද ගාන තේරුම් ගත්තනම් ක්‍රමයේ හරිනම් උත්තරේ ඒකාන්තයි. මේක කාරණාව යෝගාවචර තේරුම් තේරුම් අරගෙන තමන්ගේ භාවනාවේදී හැමදාම ඕනේ මේ ගොරෝසු තැනකින් ඕනේ මුරුදු තැනකින් පටන් අරගෙන ඒක මුල් පියවර කීපේ හදාගන්න හැටි තමන් දරගන්න. ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරගෙන යනවනේ මේ කොච්චර අකටලිකට දැනකින් භාවනා පටන් ගත්තත් ඒකේ පරිණාමය සිද්ධ වෙන්නේ ඒ කායන ක්‍රමයෙන්. මේ ක්‍රමයේ තමයි හදාගනිමින් තේරුම් ගනිමින් කර්මස්ථාන සුද්ධ කරන වෙලාවේදී නැත්නම් මේ මූලධර්ම සංසන්දනය කරන වෙලාවේදී තේරුම් ගන්නවනම් ඒ යෝගාවචරය සමුද්‍ර මැද ගිහිලා තිබ්බත් ගහක් ගලක් උඩ ගිහිලා තිබුණත් ආකාශයේ තිබුණත් දින්නක හිටියා ජලයක හිටියා ඒ ඉන්න තැනින් පටන් අරගෙන භාවනා දියුණු කරන හැටි දාන්න. එහෙම නැතුව ජලයේ ඉන්න වෙලාවදී ගින්න හොයන්නේ යන්නේ නැහැ. ගින්න ඉන්න වෙලාවදී මම ජලේ නැත්තම් භාවනා කරන්න කියන්නේ යන්නේ නැහැ. එහෙම කියනවා නොකිරෙන වෙදකම. එතකොට පොදුරු දෙක කාල හතකුත් පතක් ඕන කරනවා. නමුත් වෙන වෙදකමට ඊ මොකවත් ඕන කරන්නේ. Taman අද ඉන්නේ කොතනද? එතන ඉඳලා භාවනා දියුණු කරගෙන යනවා. ඒක හරියට අර ගණන් පත්‍රයක ක්‍රමයෙන් ක්‍රමයෙන් Tamanගේ ගාන ගියාගෙන දියුණු කරගෙන යනවා වගේ. ඒ නිසා යෝගාවචරෝ මේ ධර්ම ඇහෙනකොට තේරුම් අරගන්න ඕනේ. මේ මුලින් දෙන උපදේශ ඉතාමත්ම ලාමක වශයෙන් වැටුණත් ඉතාමත්ම සරල වශයෙන් වැටුණත් වැරදි නැති ක්‍රමයක්. ඒ වගේම විශාල ගැඹුරකට යොමු කරන ක්‍රමයක්. මොකද මේ වැඩ පිළිවෙල ඉතාම සියුම්. මේ වැඩ පිළිවෙල සියුම්කම කියේදී යම් කිසි කෙනෙක් අධික වශයෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවනම් එහෙම නැතිනම් තමන්ගේ කායික වාචික මානසික හැසිරීම ඉන්ද්‍රිය සංවරය මුචිකල සලකලා කටයුතු කරනවනම් ඊකමනියන් තමයි. නමුත් සුදුපල බලාපොරොත්තු වෙන නිසා භාවනා කරන්න දෙපයි කියලා කියන්නේ නැහැ. සීලේ යටින් ඉන්ද්‍රිය සංවරයෙන් අදුනා භාවනා කවදාකවත් කරන්න බෑයි කියන්නේ මේ භාවනා යෙදෙන්න ඕනේ. යෙදෙන ගමන් යෙදෙන ගමන් තමයි තේරෙනවා නම් මේ පිළිබඳව වගේ බලාපොරොත්තු වැඩි වීම බලාපොරොත්තු බඳන තමයි වැඩි කිය ඒ තේරුම් ගන්න ඕනේ මේ කමෙන්ට බාධා. ඒක හරදරන්නේ. මේ භාවනා කරන ගමන් තාම කායිකව ගොරෝසුව හැසිරෙනවනේ වාචිකව ගොරෝසුව හැසිරෙනවනේ හිත යා යා විදිහට අයාලේ යනවනේ ඒක බාධාවක් කියලා තේරුම් ගන්න ඕනේ. මොකද භාවනාදී තමයි ඒකට ආදීනව වැටෙනවා. මෙන්න මේ විදිහට භාවනාවේදී අරමුණේ මුලැමැදාග වශයෙන් තේරෙන මට්ටමේ කියලා වේගවත් සංසිද්ධියක් තමයි දකින්න ඉඳලා ක්‍රමයෙන් භාවනා දියුණු නිසා අරමුණේ මුලැමැද දෙකම අමතක වෙලා භංග ස්වරූපේ විතරක් දකින්න අවස්ථාවට එනකොට දැන් විපස්සනාව ස්වයංක්‍රීයව දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ මොකද? පරියන්කේ වේදනාව පිළිබඳ යෝගාචරය සූර වෙනවා. වේදනාව ස්වභාවික දෙයක් බව තේරුම් අරගෙන වේදනාව එනේන අවස්ථාවේදී සාමාන්‍ය ඕලාරිකව තමයි පාවිච්චි කර විපස්සනා ක්‍රම මෙනෙහි කිරීමේ ක්‍රම පාවිච්චි කරලා වේදනාවට කෙලිමුණ දෙනවා. භාවනා කරගෙන යනකොට හිතට පහළ වෙන්නා වූ යම් යම් සැක අදහස් මතිමතාන්තර ගණන් හැදීම් සැලසුම් කිරීම පහළ වෙනවනම් බාධක වශයෙන් තේරුම් ගන්න විපස්සනා අනුකූලව මෙහි කළ දුරු කරලා දුරු කරලා සංයයක් විදියට සෞඛ්‍ය සම්පන්න විදියට හිත වැඩෙන්න ආරම්භ ඒ හිත වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අරමුණයි හිතයි ආශ්‍රය කරන්ද කරන්ද අරමුණට සැඟවි ගන්න බැරි අරමුණේ යථාරංගනේ ස්වභාවික හැසිරීම් ස්වරූපේ පේනකොට හිත හැම එකක්ම අතනවර එලවනකොට එලවනකොට අරමුණේ ඇතිවීම පැවතීම නැති වෙලා නැතිවීම ස්වරූපේ පේන්න පටන් ගන්නවා මේ අවස්ථාව සංදිස්ථානයක් යෝගාවචර ජීවිතේ ඒ මොකද ක්‍රමික දියුණු කරපු නැති කෙනා මෙතන එක තැන කරකැවෙනවා. හරියට අබ්බැහියකටපත් වෙනවා. සුරා දෝෂයකටපත් වෙනවා. එහෙම නැත්නම් දැන් කියන ඔය මත් බෙහෙත් වලට පුරුදු කරගන්නවා. බොහොම ආලේ ගොඩ ගන්න. ඒ නිසා ක්‍රමය ගරු කරන්නේ නැතුව විශේෂම මුල් පාද කීපේ ගරු කරන්නේ නැතුව යන නැත්නම් අසාධ්‍ය කියන වචනේ පාවිච්චි කරනවා. නිවැරදි කරන්න අමාරු තත්ත්වයකටපත් වෙනවා. මුංචි වෙන්න කැමති නැහැ. යටත් වෙන්න කැමති නැහැ. මේ මුල් මුල් ක්‍රම නිසායි අපිට මේ ලොකු ලොකු දේවල් ලබන්න පුළුවන් කියන එක පිළිගන්න කැමති. දැන් මහා මහා දේවල් කරන්න හදනකොට අසාධ්‍ය සූරයකටපත් වෙනවා. අටුවම් බහුව ලෙඩ සහිත කෙනෙක් බවටපත් වෙනවා. බෙහෙත් අහන්න තියෙද්දිපත් වෙනවා. මේ නිසා මේ ධර්ම හොකන් දෙන්නේ. හොකන් දීලා මෙතන තියෙන මෙන්න මේ ක්‍රමයේ තේරුම් ගැනීමයි ඒක සම්බන්ධී ඉස්ති පුරුෂ ભેදයක් නැත. බාල මහල වේදයක් නැත. අවංක කරන්නේ අවශ්‍ය කරන්නේ මේ සතම ආයාවි භවයෙන් තොරව බයලජ්ජා දෙක පහල කරගෙන මේ වැඩ පිළිවෙල ගෙනියන්නේ. පාර හරින වඩ වඩාත් බයලජ්ජා පහළ වෙනවා. පාර හරින සතමායාවේ භාව පොත්ෙන් පොත් ගැලවෙනවා. එතකොට මේ විදිහට ලක්ෂණ ප්‍රතිවේදات එකම ලක්ෂණ ධර්ම පහෙන් පටන් අරගන්නකොට මේ අරමුණේ භංගය තේරෙන්න පටන් ගන්නවා. යෝගාවචරය මේක කාරණාව තේරුම් ගන්න මේ භාවනාවේ බාධාවක්වත් වැරද්දක්වත් නෙවෙයි. මේක භාවනාවේ ස්වરૂපමයි කියලා තේරුම් අරගන්න පටන් අරගන්නවනේ අර වේදනාවක් නැති කයෙන් සැක සංකා නැති හිතෙන් දිගට මේ දිහා බලාිනකොට වර එක මේ වේදනාව පිළිබඳව බිය පහල කරන ස්වරූපය ඇති වෙනවා. ඒක සෞඛ්‍ය සම්පන්න බියක්. සමහර වෙලාවල් වලට පිච්ච භාවයක් පස්සේ පිපාය. නිබ්බිදා පහලන ආදීනව වැටේ. මේකම තව දිනු වෙලා යනකොට මේ ධර්මතාවයෙන් මිදීමෙන් තොරව සැපයක් කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම මේ Taman දෙවිතා දිනු කරගත්තා වූ ඉන්දිය ධර්ම තුලින් ගියොත් මේක මිදීමක් කරගන්න පුළුවන්. මේක තමයි විබුද්‍රජානන් වහන්සේ විසින් පෙන්වන්න හදන ඉර. මේක තමයි හඳ. මේක තමයි තරුව නැත්නම් මේක තමයි ආලෝකය. ඒ නිසා මම මේ දුර වෙන්න ඕනේ කිය මේ එකම ඥානෙ මට්ටම් තුන. වය වශයෙන් වැටෙනවා ආදීනාව වශයෙන් වැටෙනවා එහෙම නැත්නම් මිදීමේ අදහස පහළ වෙනවා. මේ තුන එක එකනාට එක එක මට්ටම් වලට පහළ වෙනවා. නමුත් එක මට්ටමක් හෝ ප්‍රකට වෙනවා. මේ පිළිබඳව විස්තර කිරීම මේ ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් බලාපොරොත්තු වෙන්නේ මේ භංග ඥානයේ පදන් ඉදිරියට ආ වූ ඥාන යෝගාවතරය විසින්. හරියට මෝරල් මේ කියෙන් මතුවෙච්ච පමුණන ආ වූ පියුමකට ඊටේදී වැඩිච්චාම ඒක ඒක විසින් දිපෙන්නේ කොහමද? අන්න ඒ විදිහට මෙතුවක් කල් කරගෙන ගිය භාවනා ක්‍රමයෙන්ම අතුරු මාර්ග කපා හැරීම තේරුම් ගන්නවා නම් විපස්සනානුගහිතයෙන් භාවනාව පිටේ. මේ විදිහට යෝගාවචරය අරමුණේ මුලින්ම මැද දකින්න ඊගාට මුල මැද දකින්න ඊගාට මුල මැද අග වශයෙන් දකින්න ඊට පස්සේ මුල මැද කැපිලා ගිහලා අග විතරක් දකින්න මේ විදිහට දැකීමෙන් දිගට යනවනේ එයමයි සෞඛ්‍ය සම්පන්න වැඩි වීම ඒකමයි භාවනාව මේ සතිය මේ සමාධිය නොකර දිගට ගෙන යන්නේ භාවනාව මෝරනවා ආදී විදිහට ඉදිරියට යනකොට ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා මේ අරමුණ සෞඛ්‍ය සම්පන්නවම තම බය කරත් සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් විදිහටම මේ අරමුණ ආදීනාව පහළ වුණත් එපා වුණත් චිත්ත භාවයටපත් වුණත් මේ මිදීමෙම සැපේ කරගෙන කටයුතු කරත් විකට භාවනා කරගෙන යන්න පුළුවන් තත්ත්වයක්. ඒ தත්තරපත් වෙනකොට යෝගාවචරයට තුන හතර උනත් එක දිගට කායික වෙහෙසකින් තොරව හිතේ වෙහෙස භාවයක් ඇති කරගන්න තු දිගට භාවනා කරන්න පුළුවන්. මේ මට්ටමට යනකොට භාවනාව සංඛාරෝපේක්ඛා මට්ටමටම දියුණු වෙනවා. ඒ විදිහට භාවනාව සංඛාරෝපේක්ඛා මට්ටමේ හොඳට දවස් දෙක තුනක් දිගට පවත්වනවා නම් භාවනාවයි ගාට අංගෝම ඥානය දක්වාම කල්පන ස්වරූපයක් තියෙනවා. මේ නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මෙතු ආකාර තමයි මේ ජීවිතයේ වශයෙන් ඉගෙනගෙන තිබුණා යම් කිසි දැනුම් යම් කිසි අත්දැකීම් ඒ වාගේ යම් කිසි සෞඛ්‍යයක් හැකියාවක් මේ සෑම දෙයක්ම භාවනාවට යාදීල ඒ දැනුමට ඒ සෞඛ්‍යයට ඒ හැකියාවට ආලෝකයක් ඇති කර ගන්න ඕනේ නම් විපස්සනා ඥාන පහළ කිරීමට ඒක යාදින විදිහට වැඩ කරන්නේ. එහෙම නැතුව ඒ දැනුම, ඒ හැකියාව, ඒ ලක්ෂණ, ඒ කටයුතු විපස්සනා ඇති කිරීමට බාධා වෙන විදිහට, සත විදිහට, මායාවී විදිහට. භවට බය නැතුව ලැජ්ජ නැතුව පාවිච්චි කරනවනේ කවදාකවත් යෝගාවචරයට විපස්සනා ඥාන දිනු කරගන්න ලැබෙන්නේ අර තිබුණු ලෞකික ඥාණයෙම සන්තෝෂ වෙන්න වෙනවා. හැකියාවෙම සන්තෝෂ වෙන්න වෙනවා. ඒක අපිට සංසාර වශයෙන් බලනකොට අලාභයක්. මේ නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ මාර්ගයේ තියෙන බොහොම සියුම් වැඩපිළිවෙලක් ඉතාමත්ම අවංකව මායාවේ සත භාවයෙන් තොරව තමන්ම පවට බය ලැජ්ජා ඇති කරන දියුණු කරගෙන යනවනේ මේ කියන අරමුණු වල වහා ඇති වී වහා නැති වී යන භාවයේ මුල දැක්කත් මැද දැක්කත් අග දැක්කත් මේ මිදීමම සැපය. මේ වෙන්වීමම සැපයයි කියන එක තේරුම් අරගන්නකොට පිරිසිදු භාවය. කෙලස් වලින් තොර පිරිසිදු භාවයමයි මේකට පදනම ඒකිට බාහිරේ කාටවත් වගකීම් දෙන්නේ නැහැ. තමන්ම ආය වශයෙන් වචනේ වශයෙන් හිත වශයෙන් පිරිසිදුව පවත්වාගෙන යෑමේ සූර භාවය මේ විසම ලෝකේ තම හිත පවත්වාගෙන ගැනීමේ සූර භාවය ඇති කෙනාට මේ ධර්මයේ උරුමයි. එහෙම නැති ඇත්තට කරගන්න බෑ. යම් කිසි කෙනෙක් කරලා තියෙනවනම් යම් කිසි කෙනෙක් හැබයක් ලැබලා තියෙනවනම් මේ අත්තරදි රාශිය අඩුවෙන් හෝ වැඩියෙන් ඒ අතන සිද්ධ වෙලාමයි ඉගෙනගෙන දෙයක් කරනවා මේ ධර්මයට ගෙවලමයි ධර්මයට කරන්න තියෙන පුද සත්කාර කරලමයි යටත් වෙන ප්‍රමාණය යටත් වෙලාමයි මේ තත්ති ඉවරනවා එහෙම වුණා නම් එහෙම කෙනෙකුට ඉන්ද්‍රයන්ගේ ඇහෙන් නාසයෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හිතින් හිතීමෙන් ආදී විදෙත මෙතුවක් ලැබුවා වූ කාම සැප හා මේ විශේෂයෙන්ම විද්‍යාපේ ඥානයේදී එනත සංඛාරූපික ඥානයේදී වගේ තම ප්‍රකටව භාවනාවේ හොඳ පැත්තේ යාදෙන වෙලාදී තියෙන අවේදිත සුඛයක් වේදිත සුඛයක් කියන දෙක අතර මැද සත්‍යය පැහැදිලි වෙන්න පටන් ගන්නවා. නමුත් තර්කානුකූල යම් කිසි කෙනෙක් අහන්න හදනවනම් යම් කිසි දෙයක් වේදනාවින්ද බැරි නම් මොකද්ද ඒ කියන සැපේ කියලා. භෞතික පැත්තෙන් ලෞකික පැත්තෙන් බොහොම වටිනා උත්තරයක් ප්‍රශ්නයක්. උත්තර දෙන්න බැරි තරමේ ගැඹුරු ප්‍රශ්නයක්. නමුත් භාවනා අනුකූලව දිනු වෙන කෙනාට නම් හොඳට වැටහෙනවා මේ වේදිත සුඛේ තිබුණත් දුකයි වේදිත දුක තිබ්බත් දුක. අදුක්කම සුඛේ තිබ්බත් දුක. යන්න ප්‍රමාණයක අවේදිත සත්‍යයක් කියනවනම් ඒකමයි මේ බලාපොරොත්තු වෙන්නේ. වෙන විදිහකට කියනවනම් අපි කොච්චර කම්මසකතා ඥාන සම්මාදිටියෙන් දිනු වෙලා හිටියත් ධම්මවත්ථන ඥාන ඥානිය අතින් දුර වෙලා හිටියත් පච්චේවවත්තාන ඥාන අතින් දුර වෙලා හිටියත් අපි මේ අවසාන සාකච්ඡා කරපු ලක්ෂණ ප්‍රතිවේදය අතින් දුර වෙලා හිටියත් තාවමත් යෝගාවචරයට නිබ්බාන සම්මෝහේ පවතිනවා. විතු ආකල් මේ භාවනා මාර්ගයෙන් තමයි විදිත යෙදුනා වූ කාමසක. භාවනාවට කලින් භාවනාවට කරන අතරතුරත් නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ආදී විවිධාකාර විදිහට ලැබෙන කාම සුඛ ඒ වගේම භාවනා ලබන නිර්ආමිෂ සුඛ මේ දෙක අතරමැද තාම තීන්දුවකට එළඹ ගන්න බැරි ඒ දේ වෙන විදිහට කියනවනම් නිර්ආමිෂ සුඛයේ තමා වශයෙන්ම පෙනී සිටින ගතිය මතු කර ගන්න නම් ආමිෂ සුඛේ බාහිර වස්තුන් උපයෝගී කරමින් ඇහැ මාර්ගයෙන් කන මාර්ගයෙන් නාසය මාර්ගයෙන් දිව මාර්ගයෙන් ශරීරයේ මාර්ගයෙන් හිත මාර්ගයෙන් ගන්නා වූ වේදික සුඛය බැහැර කිරීමෙන්ම තමන් වශයෙන්ම තේරුම් කරගෙන තමන් වශයෙන් මේ ආදීනවය තේරුම් ගන්න බැහැර කිරීමෙන්ම නිරාමිස සුඛේ ඉඳපත් වෙනවා. මොකද නිරාමිස සුඛයේ සූක්ෂමයි. නිරාමිස සුඛයට උදව් කරලා නිරාමිස සුඛයට ගෞරව කරලා නිරාමිස සුඛයට සලකලා තමන්ම ඒක අරගෙන කොටුන්නක් පලඳ ගන්න වගේ පලඳ ගත්තේ නැත්නම් නිරාමිස සුඛේ නිරාමිස සුඛේ වතේ අපිට ඉදිරිපත් වෙන්නේ ආනන්ද සුඛයේ තියෙන තාක්කල් නිරානන්ද සුඛයට ඉඩකුත් නැහැ. මේ නිසා යෝගාවචරය තමන් විසින්ම මේ දුකසේ මේ தත්ත්ව සපයා ගැනීම මේ නිරාමිස සුඛයට හිමිකාරකම ලබනවා. එහෙම නැත්නම් නිබ්බාන ප්‍රතිවේද ඥානය තමයි මේ ළඟට විසඳාගත යුතු ප්‍රශ්නේ. තේරුම් ගත යුතු දේ. මේ දේ තේරුම් අරගන්න මේ කියන ඥාන මට්ටක්, මේ නිර ආලෝක මට්ටක්, මේ නිර අඳුර මට්ටක් දුරු කිරීම ඇති කරගත්ත කෙනාට විතරයි සුදුසුකම් තියෙන්නේ. ඒක හිතේ එකලාපයක් තියෙන. නිරෝල් භාවයක් තියෙන. ඒ නිසා මේ මට්ටමෙට එන විදිහට කියනවා මේ ලක්ෂණ ප්‍රතිවේද මට්ටමට අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය අනුපස්සනා ඥාන. දුක්ඛ දුක්ඛ ලක්ෂණය දුක්ඛ අනුපස්සනා ඥාන. අනිත් අනාත්මේ අනාත්මානුපස්සන අනත් ලක්ෂණය අනාත්මානුපස්සන ඥාන විදිහට මේක හොඳට දිනු කරනකොට තමයි තේරෙනවා දැන් එකම ප්‍රශ්නය ඉතිරිලා තියෙන්නේ වේදිත සුඛයේද අවේදිත සුඛයේද බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සෑම ආර්යයන් වහන්සේලාම අශෝකං, විරජං, හේම ආදී වචන වලින් සඳහන් කරුවා වූ මේ වේදිත සුඛයම ජඟුරක් වටිනාකම පිරිසුදුකමක් විදිහට දැක්කා. අපිට ඒක තර්කයෙන් එළඹෙන්න අමාරුයි. රුචිය නිසා එළඹෙන්න අමාරුයි. ගුරුවරයෙකු නිසා එළඹෙන්න අමාරුයි. ඒ නෙමෙයි මේ මාර්ගාන් ක්‍රමයේ දිනු කරමින් යෑම. ඒකට අවශ්‍ය අඩුව කැඩුම හැදීමයි මේ කරන්නේ. එහෙම නැතුව ඵල බලාපොරොත්තුවේ එහෙම නැතුව මේ කායික ජීවිත සැප අත නොහැර මේ දෙක අතර මැද ප්‍රෝඩාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒ නිසාමයි මාර්ගය ප්‍රකට වෙන්නේ. මේ ධර්ම දේශනා මාර්ගයේ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මාර්ගය පිළිබඳව ඒ වගකීම භාවනා කරන යෝගාවචරයටම මේ භාවනා අධ්‍යක්ීම සමග මුසු කරමින් ලබා දීමටයි. ඒ නිසා මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට මේ කියන ධර්ම කරුණු අස්වැසිල්ලක් වේවා. Taman කරන භාවනාව දිනු කරගෙන යන්න ධෛර්යයක්, කලෙලියක් වේවා. එසේ වීමෙන් Taman මේ මෙතුආක්පත් වේ සිටිනවා නම් නකල ප්‍රතිවේද ඥාන දොරටුවට ඒ ඥාන මාර්ගයේ ඉදිරියට දිනු කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන මෛත්‍රී කරුණා චේතනාවෙන් අදට කාලය හමාර වේවා සමගම ධර්ම දේශනාව මෙතනින් හමාරයි. ඉත්තාවතාචම් වේහියේ සම්භතං පුඤ්ඤ සම්පතං සම්බිවේ දීවානුමෝදන්ති සත්‍ය සම්පත්ති විද්‍යා ඉත්තාවතාචම් වේහි සම්භතං පුඤ්ඤ සම්පතං සම්බිවේ දීවානුමෝදන්ති සත්‍ය සම්පත්ති විද්‍යා එත්තාවතාචරම් මේ විසංගතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසවිධාච බුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිලං රක්ඛන්තු දේශනං ආකාසවිධාච බුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිලං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ